තෙරුවන් සරණයි. අපි අද කතා කරන්නේ අපි සරල දේශනා කියන කැටගරි එක යටතේ කරණීය මෙත්ත සූත්‍රයේ ಗುಣ ටික විස්තර කරගෙන යමින් ඉන්න දේශනා මාලාවක් තියෙනවා. ඉතින් අද අපි කතා කරන්න තියෙන අද අපිට අනතිමානී ගුණය. මේ ගුණ ටික අපි සාකච්ඡා කරන්න ඇත්තටම පටන් ගත්තේ නිවන් දකින්න කැමති කෙනෙක් ඉන්නවනම් තමන්ගේ අර්ථ කුසලය දකින්න කැමති කෙනෙක් ඉන්නවනම් අර්ථ කුසලය කියන්නේ තමන්ගේ යහපත දකින්න. තමන්ට අර්ථයක් වෙනවට දකින්න කැමති කෙනෙක් ඉන්නවනම් අන්න ඒ කෙනා ළඟ මේ ගුණධර්ම ටික අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒක තමයි භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍රයෙන් දේශනා කරන්නේ. ඉතින් අපි එහෙම දේශනා මාලාවක් අරගෙන අද අනතිමානී ගුණය තියෙන්නේ. අපි කලින් දේශනාවලදී සඳහන් කළා විශේෂයෙන් සුවච සහ මු르දු ගුණ දෙක විස්තර කරද්දී අපි දේශනා කළා මේ මේ ಗುಣ තුන සුවච මුදු අනතිමානී මේ ಗುಣ තුන එකට බැඳිලා තියෙන්නේ මේ ಗುಣ තුන එකට බැඳිලා තමයි වැඩ කරන්නේ ඒ වගේම අගුණ එහෙමයි. ගුණ තුන බැඳිලා තියනවා වගේම අගුණ තුනත් එකට බැඳිලා තියෙන්නේ. ඉතින් මේ අනතිමානී කියන්නේ මාණය නැතිකම නෙමෙයි. මාණය අඩු බව. අනතිමානී ගතිය. ඒක හැදෙන්නේ හරි ලස්සන විදිහකට මාණය අඩු බව අපි ඒක ඉස්සරහට පහදලා දෙන්නම්. හැබැයි මේක ලේසි පාසු දෙයක් නම් නෙමෙයි. මාණය අඩුකම හදා ගන්නවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. හේතුව තමයි පොතේ දැනුම තියන අය දන්නවා ඇති අපි සංසාරයට බැඳලා තියෙන. අපේ මනස සංසාරේ දුවවන්න තල්ලුවක් දෙන ප්‍රධාන කෙලෙස් තුනක් තියෙනවා තණ්හා, දිට්ටි, මාන කියලා. ඉතින් එතන මේ තණ්හාව සහ දිට්ඨිය එක්ක බැඳිලා තමයි මාන්නය කියන එක තියෙන්නේ. එතනදී දිට්ඨිය කියන්නේ 아무ත දෙයක් නෙමෙයි අපි මමත්වය කියලා හඳුන්වන්නේ. සක්කාය දිට්ඨිය කියන්නේ මමයා කියලා කියන්නේ ඔන්න ඕක තමයි. ඉතින් ඒකේ දිට්ඨිය කියන එක, මමත්වය කියන එක සෝවාන් මාර්ග ඥාණයෙන් ප්‍රහාණය වෙනවා. ඊට පස්සේ තණ්හාව කියන එක අනාගාමි මාර්ග ඥාණයෙන් ටිකක් සහ ඊතුරු ටික අර සියුම්ම තියෙන දේවල් අරිහත් මාර්ග ඥාණයෙන් ප්‍රහාණය වෙනවා. හැබැයි මානය කියන එක කොහොමද ප්‍රහාණය වෙන්නේ? එය අරිහත්වේදී තමයි ප්‍රහාණය වෙන්නේ. එතකොට අපි දැනගන්න ඕනි එහෙනම් අපි හැමෝම ළඟ අඩුවක් නැතුව යම් යම් විදිහට අඩු වැඩි වශයෙන් මේ මානය කියන එක තියෙනවා. ඒ නිසා අපි කාටවත් බෑ මේකෙන් සුද්ධ වෙන්න, ගැලවෙන්න. කාටවත් ඇඟිල්ල දික් කරන්නත් බෑ. ඒ නිසා මොකද අපි හැමෝම ළඟ තියෙනවා. හැබැයි කාටවත් ඇඟිල්ල දික් කරන්න බැරි වුණාට අපිට මේ වැඩේ කරගෙන යන්න නම් මොකද අපි යන්නේ අර්ථ කුසලයේ හොයාගෙන නම් අපි යන්නේ නිවන කියන එක හොයාගෙන නම් අපිට මේ වැඩේ කරගෙන යන්න අපිට සිද්ධ වෙනවා මේ වැඩේ කරන පිරිසක් එක්ක එකතුව පොදුවේ මේක සාකච්ඡා කරන්න. සමගිව සාකච්ඡා කරගෙන එකිනෙකාට පෙන්වාගෙන යන්න තියෙන තැනක් තමයි මේ මාණය කියන්නේ. මේ නිසා තමයි අපි එකිනෙකාට කණ්ණාඩියක් වෙන්න ඕනි කියන්නේ. කණ්ණාඩිය අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ අපේ අඩු වැඩි දකින්නනේ. ඒ වගේ අපි ඇසුරු කරන අනිත් අපිත් එක්ක මේ වැඩේ කරන අනිත් අය තමයි මගේ කණ්ණාඩිය. ඒගොල්ලන්ගේ කණ්ණාඩිය මම වෙනවා. මොකද මේ එකිනෙකාට Tamanට ගොඩාක් කාලවට මේ මානය කියන එක හඳුනන්න බෑ අනිත් අයට තමයි පේන්නේ. එතකොට ඒ අනිත් අය තමයි මගේ කණ්ණාඩි. එතකොට එකිනෙකා සුහදව මේක එකිනෙකාට පෙන්වා දීගෙන සාකච්ඡා කරගෙන උදව් කරගෙන උපකාර කරගෙන යන්න තියෙන ගමනක්. හැබැයි ඒ වුණත් මේක ලේසි නෑ. මොකද මට ලොකු අත්දැකීම් තියෙනවා මේ ගැන. මානය කියන එක බාර ගන්න හරිම අමාරුයි. මානය කෙසේ වෙතත් සක්කාය දිට්ඨිය මමත්වය කියන එකවත් පෙන්නලා දෙන්න අමාරුයි කෙනෙකුට. මොකද දිට්ඨිය සහ මානය එකට බැඳිලා තියෙන්නේ. ඒ දෙන්න එකිනෙකට සපෝට් එකිනෙකට අත්වැල් අල්ලගෙන යන සහෝදරයෝ වගේ හරිම අමාරුයි Tamanට අඳුන ගන්නත් ඒ වගේම කෙනෙකුට පෙන්නලා දුන්නාම බාර ගන්නත් අමාරුයි මුළු ලෝකෙටම පාර වැදුනා වගේ කුළු ගෙඩි පාරක් වැදුනා වගේ වෙනවා. ඉතින් ඒ වුණා වුණත් අපිට අවශ්‍යයි නම් මේ වැඩේ කරගෙන යන්න අපිට සිද්ධ වෙනවා මේක බාරගෙන යන්න. ඉතින් මෙන්න මේ හේතුව නිසා තමයි මේක බාර ගන්න කවුරුත් කැමති නැති නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ බුදු වෙලත් උන්වහන්සේ බුදු උනේමත් මේක ලෝකෙට දෙන්න කියලා හැබැයි බුද්ධත්වය අවබෝධ කළාට පස්සෙත් ලෝකෙ දිහා බලන්න කලින් උන්වහන්සේට හිතුණා මේක කියලා වැඩක් කියන්න බෑ කියලා. ඒ හිතෙන්න හේතුණු එක එක ස්වභාවයක් තමයි මේ මානාධික බව. මේකත් එක බැඳිලා තියෙන අනිත් දෙක දුර්වෙච්ච බව සහ මුරුදු නැති ගතියත් එක්ක මේ මානය අධික ලෝකයකට මේක කොහොම කියන්නද කියලා උන්වහන්සේට හිතුණා. නමුත් පස්සේ කාරණා පෙළ ගැසිලා එනකොට උන්වහන්සේ සතු මහා කරුණාව නිසා ඉවසීමෙන් මේ ධර්මය කියන එක ලෝකෙට විවර කළා, විවෘත කළා. එතකොට අපි දැනගන්න ඕනේ අපි යන්නේ මේ අත්කුසලේ හොයාගෙන නම් මේක ප්‍රහාණය කරන්න නම් අපි මේක දැකගත යුතුයි ඉස්සර වෙලාම අපි ළඟ මේක තියනවා කියලා. මගේ ළඟ මාන්නය තියනවා කියලා. එතකොට මම අර දේශනාව පටන් ගනිද්දිම සඳහන් කළා නේද මේක අනතිමානී ගතිය. මාන්නය අඩු බව තමයි අපි ළඟ හදාගන්න ඕනේ. කොහොමද ඒක හදාගන්නේ කියලා මම ඉස්සරහට කියන්නම් කිව්වනේ. එතකොට මෙන්න මෙතනදී අපි මාන්නය Tamanට තියනවා කියලා තේරුම් ගන්නවා නම් දැක ගන්න පුළුවන් නම් දැන ගන්න පුළුවන් නම් මට මානය අධිකයි. මෙන්න මේ තැන්වල මානය මට පහළ වෙනවා කියලා මානය තියෙන බව දැන ගැනීමම තමයි අනතිමානී කියලා කියන්නේ. මට මාන්නයක් තියෙනවා. මට මමත්වය අධිකයි. මානය අධිකයි. කියලා දැන ගැනීමම අන්න ඒ ගතිය තමයි අනතිමානී කියලා කියන්නේ. එතකොට එනවා මානය අඩු ගතියක්. එතකොට තමයි මේකත් එක්ක කටයුතු කරන්න පුළුවන් වෙන්නේ පරිස්සමින් මේක එක ගනුදෙනු කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔබ තේරම් තේරුම් ගත යුතු විශේෂ දෙයක් තියෙනවා මෙතන. ඒ තමයි මේ මාණය කියන එක ස්ථීර සාර වශයෙන් ප්‍රහාණය කරන්න ඕනි නම් හෝ එයත් එක්ක යම් කිසි විදිහකට මාණය කියන එකත් එක්ක යම් කිසි විදිහකට පහසුවක් හෝ සාර්ථක විදිහට ගනුදෙනුවක් කරන්න පුළුවන් විපස්සනාව හරහා විතරයි. අපි වෙන මොනවා කළත් මේ මාණය කියන එක අයින් කරන්න ලේසි වෙන්නේ නැහැ. මේක මෙල්ල කරන්න හරි අමාරු දෙයක්. ඒකට හේතුව තමයි මේ මානය කියන එක තියනවා කියලා දැක්කට පස්සේ තියෙන මානසික තත්ත්වය අවුල් වෙලා යනවා. හරිම අමාරුයි ඊට පස්සේ නිකන් අපේ ලොකු සාහිණාංශයේම දේශනා කරපු උපමාවක් එක තැනක මට මතකයි. ඒක මෙතෙන්ට ගැලපෙනවා කියලා මං හිතනවා. මේ කටු අත්තක් දූවිලි පොලවක ඇද්දගෙන යනකොට සීරිලා දූවිලි අවුස්සගෙන යන්නේ කිසිම සහනයක් පහසුවක් එන්නේ නැහනේ. අන්න ඒ වගේ තත්වයක් මනසට එනවා. මේ Tamanට මානය අධිකයි කියලා මානය තියනවා කියලා දැක්ක ගමන් ඉතාම ලොකු අසහනයක් ආතතියක් වෙහෙසක් එනවා. ඉතින් සමහර අය හිතාගෙන ඉන්නවා ওই සමහර අයගේ වචන වලින් මට තේරලා තියෙනවා මේ ධර්මයට ආවට පස්සේ සමහරු කියනවා ඇවිස්සෙනවලු මානසික తত্ত্বය තවත් මානසට පීඩා එනවා මනසට වෙහෙසක් එනවා එතකොට ඒගොල්ලෝ හිතන් ඉන්නවා ධර්මයට අඩිය තියපු ගමන්ම දිව්‍ය ලෝකේ වගේ මනස වෙන්න ඕනි කියලා. එහෙම වෙන්නේ නැහැ. ඇවිස්සෙන්නේ හේතුවකට. ඒක තේරුම් ගන්න බැරි වුණාම ගොඩක් අය බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන අපහදිනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය හරි වෙන්න බෑ කියලා හිතනවා. ඒ කාරණා කාරණා දන්නේ නැති නිසා මොකද අනිවාර්යයෙන්ම මේගොල්ලෝ මේ පොතේ දැනුමෙන් තමයි හොයාගෙන යන්නේ සහනය. මොකද අපි දන්නවා අපි සාමාන්‍යයෙන් දන්නේ ධර්මයට ආවම හිතට සහනයක් එන්න ඕනේ. ධර්මයට ආවහම හිත හොඳට සනීප වෙන්න ඕනේ. ධර්මයට ආවහම හිත කලබල නැති වෙන්න ඕනේ. ධර්මයට ආවහම ආතතිය අසහන අඩු වෙන්න ඕනේ. ධර්මයට ආවහම සහනයක් එන්න ඕනේ. ඔව් සහනයක් තමයි එන්නේ. හැබැයි ඒ සහනය එන ක්‍රමේ දන්නේ නැහැ මිනිස්සු. සහනය එන්නේ අපි හිතමු ඔයගොල්ලෝ සිංහල බෙහෙත් අපේ රටේ සිංහලුන් ඉන්නේ. සිංහල බෙහෙත් පාවිච්චි කරනකොට වෙන්නේ මොකද්ද කියලා දන්නව නේද? ලෙඩකට සිංහල බෙහෙත් ගන්නව නම් ඒ වෙදා දන්නවා ඒ වෙදකම කරන්න නම් ඒ ඒ ඒ ලෙඩාගේ ශරීරයේ තියෙන දෝෂ ටික අයින් කරන්න ඕනේ ඉස්සෙල්ලාම අර දෙන බෙහෙත ඇඟට පත්තියන් වෙන්න නම් ඒ නිසා මේ වෙදා කරන්නේ මොකක්ද ලෙඩාගේ ඇඟේ තියෙන විස ගති, ලෙඩාගේ ඇඟේ තියෙන බෙහෙතට විරුද්ධව ක්‍රියා කරන්න ඉඩකඩ තියෙන සියලුම දේවල් අයින් වෙන්න ඇඟ සුද්ධ කරන්න වගේ දෙයක් දෙනවා. එතකොට වෙන්නේ අර ලෙඩේ වැඩි වෙනව එකක් වෙනවා. ලෙඩේ ඇවිස්සෙනව එකක් වෙනවා. එතකොට සිංහල බෙහෙත වැඩ කරන හැටි දන්නේ නැති මිනිස්සෙක් හිතනවා මේ බෙහෙත හරියන්නේ මාව මරන්න හදන්නේ කියලා ඊට පස්සේ ආපහදිනවා. මේක මේක මේ සිස්ටම් එක දන්නේ නැති කෙනෙක් තමයි ඒක වෙන්නේ. ඊට පස්සේ හැබැයි මේක දන්න කෙනෙක් දන්නවා වෙදා හොඳයි කියන්නේ. වේදාද දක්ෂයෙක් නිසා තමයි ලෙඩේ ඇවිස්සෙනා වගේ වෙන්නේ. ඇයි ඒ? මේක සුද්ධ කරලා මේකේ අනවශ්‍ය ටික අයින් කරන්න ඕනේ. අන්න ඊට පස්සේ තමයි සිංහල වෙදෙක් ලෙඩේට අදාළ ගැළපෙන බෙහෙත දෙන්නේ ඊට පස්සේ. ඊට පස්සේ මේක සනීප වෙනවා. ඒකට කල් යනවා. හැබැයි සිංහල වේතේට කල් යනවා. ඒකට අකමැති හන්ද තමයි ඔන්න ඔය ඇවිස්සීමට සහ කල් යන එකට අකමැති හන්ද තමයි මිනිසු බටහිර වෙදකමට ඇබ්බැහි උනේ. හැබැයි මිනිසු දන්නේ නෑ බටහිර වෙදකම හින්දා එකලඩක් සනීප වෙනකොට ඒ කියන්නේ අපි එක ලෙඩකට බෙහෙත් තරම් ඒක සනීප වෙනකොට තව ලෙඩ 10ක් විතර හැදිලා ඉවරයි. හැබැයි සිංහල වෙදකම කියන්නේ එහෙම එකක් නෙමෙයි. ඒ කියන්නේ මේ දේශීය වෙදකම. ඒක මුලින් අවුස්සලා පස්සේ තමයි හරියට වෙදකම දෙන්නේ ඇඟටපත්තියන් වෙන. ඒ නිසා කල් යනවා. හැබැයි ස්ථිරයි. ලෙඩේ සනීප වෙනවා අතුරු ආබාධ නැහැ. ඉතින් මිනිස්සු අර හදිස්සියට ෂණිකව දේවල් හොයාගෙන යන ලෝකෙක මිනිසුන්ට මේක දරා ගන්න බෑ. ඉතින් මේ භාවනාවේ ධර්මෙත් වෙලා තියෙන්නේ ඔන්නෝක. මිනිසුන්ට ඕනේ ෂණික ප්‍රතිඵල. එතකොට මේක හදිස්සිය හරි ඇවිස්සුනොත් මනසට පීඩාවක් આવොත් හිතෙනවා අනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වැරදි එකක් කියලා. ඉතින් පව් කියලා තමයි කියන්න වෙන්නේ, සොරි කියලා තමයි කියන්න වෙන්නේ. මේකේ කලාව තේරෙන්නේ ඉතින් මේ දැන් මෙතනත් එහෙමයි. අපි කෙලෙසයක් ප්‍රහාණය කරන්න නම් කෙලෙසි දකින්න ඕනේ. ප්‍රහාණය වෙන විදිහට වැඩ කරන්න. එතකොට කෙලෙසි දැක්කහම අපි හරියට මේ යන්නේ අපේ විඥාණය අපේ සිතම සිතක් විසින් අවබෝධ කරන්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ දෙනවා විඥාණයම මායයක්, මායාවක්. ඉතින් හිතනවද මේ හිත මායයක් නම් මේ හිත කැමති වෙයි කියලා මම නිවන් දකින්නට? නෑ. ඉතින් ඒක ලොකු අමාරු දෙයක්. ඉතින් මේ හිතේම තියෙන මායාව හිතින්ම දකින්න යනකොට මේක ඇවිස්සෙනවටක් ගාලා. හැබැයි ඇවිස්සෙනවා කියන්නේ පාර හරි කියන එක. මොකද ඇවිස්සලා තමයි මේක සුද්ධ කරන්න තියෙන්නේ. ඉතින් ඒක සමහරු දන්නේ නැතුව හිතනවා බුදුරන් වහන්සේගේ ධර්මයත් වැරදි ත්‍රිපිටකයත් වැරදි ඕවා බොරු කතා කරන්න දෙයක් නැහැ ඉතින්. මේ කොහේ හරි පාර වැරදිලා. ඉතින් අන්න ඒ වගේ තමයි මේ මාණය කියන එකත් අපි දැක්ක ගමන් ඇවිස්සෙනවා මනස. දරා ගන්න බෑ. ඒක ණයාට අඳුකොළ වගේ. දකින්න බෑ කිපෙනවම් හරි අමාරුයි. ඉතින් අන්න ඒ නිසා අපි දන්නවනම් අපි ගනුදෙනු කරන්නේ බරපතල දෙයක් එක්ක කියලා. අර සිංහල වෙදකමේ අපි ගනුදෙනු කරන්නේ බෙහෙත් කරන්නේ බරපතල ලෙඩකට කියලා දන්නවනම් ක්‍රමානුකූලව තමයි වැඩේ කරන්න ඕනේ. ඒ වගේ මේ මානය මමත්වයේ වගේ කෙලෙස් ප්‍රහාණය කරන්න වැඩ කරද්දී ඉවසීමෙන් ක්‍රමානුකූලව වැඩ කරන්න ඕනේ. සීල සමාධි ප්‍රඥා කියන මේ අනුපිළිවෙලට බොහොම හෙමින් සැරේ යන්න ඕනේ. එහෙම නැති වුණොත් වෙන්නේ ඒ කෙනාට විශාල මානසික අවපීඩනයක් මානසික පීඩාවක් ඇවිස්සිල්ලක් නිසා සහනයක් නැති කමක් එනවා. නිදා ගන්නවත් බැරුව යනවා. හොඳට බලන්න ඔය මමත්වය ඇවිස්සුනහම මිනිසුන්ට කන්නවත් බෑ. පුදුම ආවේගයක් එන්නේ. මමත්වයට පාර වැදුනහම. ඒක අපි අඳුනන්නේ මානේ ඊට වඩා හපං. එහෙම තමයි කියන්න තියෙන්නේ. මානේ ඊට වඩා හපං මේක දැක්කට පස්සේ ඇතුලේ ගිනි ඇවිලෙනවා. මොකද මමත් මේක හොඳට දන්න කෙනෙක්. මොකද මටත් මානය අධිකයි සාමාන්‍යයෙන්. ඉතින් මම මේක දැකලා තියෙනවා. මට වෙන්නේ මොකද්ද කියලා. ඒ නිසයි මේ කියන්නේ මේකට අර සිංහල බේත වැඩ කරන හැටි දන්නේ නැත්නම් සිංහල බේත ගන්න බෑ වගේ මේකත් වැඩ කරන හැටි දන්නේ නැත්නම් මේකට මූණ දෙන්න බෑ. ඉතින් මේක දැක ගමන් ඇවිස්සෙනවා. අන්න ඒක දැනගන්න ඕනි. ඉතින් විපස්සනාවෙන් මේකට විපස්සනාවෙන් විතරයි මේකට ස්ථීරසාර විසඳුමක් තියෙන්නේ කියලා කියන්න හේතුව තමයි සමතයෙන් කරන්නේ తాවකාලික යටපත් කිරීම. සමතයෙන් අපිට මේකේ ආදීනව, කියන්නේ මම මානේ ආදීනව සහ මානේ අඩුකමේ ආනිසංස වගේ දේවල් කල්පනා කරලා හිතලා බලලා තමයි මේක අපි සාමාන්‍යයෙන් සමත ක්‍රමයට යටපත් කරන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි විපස්සනා ක්‍රමය මූණට මූණ සටනක් තියෙන්නේ. ඒකෙන් තමයි සතුරු ඇත්තටම මැරෙන්නේ. ඉතින් මේකට අර ගොඩාක් කල් ගත වෙනවා කියලා අපි කිව්වනේ ඒ තමයි විපස්සනා ක්‍රමේ හැටි. ඉතින් ඒ කල්ගත වීමට කල්ගත වීම සාර්ථකව yaadෙන්න නම් අපිට සත්පුරුෂයන්ගේ ආශ්‍රය අවශ්‍ය වෙනවා. සුහද සාකච්ඡාව අවශ්‍ය වෙනවා. එහෙම නැති වුණොත් මේක කරන්න බෑ. මොකද කල් අල්ලනකොට සැක සංකා එනවා, විශ්වාසයනේ නැතුව යනවා. මේක අතහැරලා දාන්න හිතෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි මේ මානය වගේ දෙයක් බරපතල ක්ලේශයක් ප්‍රහාණය කරන්න හිතන්නේ පැවිද්දකට හෝ අධ්‍යාත්මික මඟකට ආපු කෙනෙකුටයි. අපි පැවිද්දෙක්ගේ පැත්තෙන් බැලුවොත් සාමාන්‍යයෙන් පැවිදි වුණාට පස්සේ පැවිදි වෙන්න කලින් අපිට තිබුණු රාගය, එහෙම නැත්නම් ලෝභය, කෑදරකම කියන එක පැවිදි වුණාම ටිකක් මෙල්ල වෙනවා. හැබැයි ඒක මෙල්ල වුණා හා සමානවම වෙන කෙලෙස් ටිකක් පුදුම විදිහට වැඩි වෙනවා. ඒ තමයි द्वේෂය, ඔය මාන්නය කියන එක, මමත්වය කියන එක, කුහකකම කියන එක, කපටිකම් අන්න ඒ පැත්ත වැඩි වෙන්න ගන්නවා. ඊර්ෂ්‍යාව, ඒ දේවල් වැඩි වෙන්න ගන්නවා. එතකොට අපි මේකට බහින්නෝනි ඔන්න ඕක දැනගෙනයි. මේක හට ගන්න හේතුව තමයි අපි මොකද මාන්නය කියන එක ඇති වෙන්නේ හොඳ තත්ත්වවලදී. ඉතින් පැවිද්දට ආවහම මම දැන් පැවිද්දෙක් මට දැන් සීලයක් තියෙනවා මම මෙහෙමයි අර එහෙමයි කියලා හෙන්න හිතනකොට ඔන්න මාන්නය කියන එක ඇති වෙනවා. සීලය නිසාම මාන්නය ඇති වෙනවා. ඉතින් ඒ වෙලාවට අපිට හොඳ සිහියක් තියෙන්න ඕනේ සත්පුරුෂයෙක්ගේ ආශ්‍රයක් ඕනේ මේ සීලය කියන එක වරදවා ගන්නෙ නැතුව. අපේ මේ ගමන ඉස්සරහට අරන් යන්න සීලය ප්‍රයෝජනයට ගන්න කලාව අපි දැනගන්න ඕනේ. සීලයක තියෙන්නේ කොඩි දාගන්න එකක් නෙමෙයි. සීලේ තියෙන්නේ සර්ටිෆිකේට් එකක් ගන්න නෙමෙයි. සීලේ තියෙන්නේ නම්බු නාමයක් ගන්න නෙමෙයි. ಗುಣ තියෙන්නේ ඒකට නෙමෙයි කියන එක අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවනේ. ඉතින් අන්න ඒකට තමයි අපිට සත්පුරුෂය අවශ්‍ය වෙන්නේ. මොකද අර කණ්ණාඩිය සඳහා. මොකද අපි ඔලමුල ගති ඇති කරනකොට අනිත් අයට තමයි පේන්නේ. එතකොට ඒගොල්ලෝ අපිට පෙන්නලා දෙනකොට අපිට පුළුවන්කම තියෙනුනේ මේක බාර ගන්න. විශේෂයෙන් මේ සුවච මෘදු අනතිමානී. ඒ කියන්නේ අකීකරු ඒ ඒ ඒ ගුණ තුනේ විරුද්ධ ගති. අකීකරුකම, මුරුදු නැති ගතිය, මානය කියන කෙලෙස් පෙන්නලා දෙනකොට අපිට තියෙන්න ඕනේ යටහත් පහත් බවක් බාර ගන්න. නැති වුණොත් කරන්න බෑ කීපෙනො. මට ඒවට හොඳට අත්දැකීම් තියෙනවා පෙන්නලා දෙන්න බෑ ඒවා. ඉතින් මේ අපි ඇසුරු කරන සත්පුරුෂ පිරිස, ඒ කියන්නේ මේ මේ වැඩේ කරන පිරිසක් තමයි අපි ඇසුරු කරන්නේ. නිකම් පිරිසක් ඉඳලා හරියන්නේ නැහැ. ඒ කියන්නේ මේකට දන ගහගෙන අවංක පිරිසක් ඉන්න ඕනේ මේ වැඩේ කරන්න. ලාභ සත්කාර සම්මාන සිලෝක වලට යට වෙච්ච ඇත්ත එක මේක කරන්න බෑ. කපටි කමින් යටි කූට්ටු වැඩ කරන තමන්ගේ කුට්ටිය කඩා වඩා ගන්න ඇත්ත එක මේක කරන්න බෑ. මේකට අවංකව තමන් මේ වැඩේ අවංකව කරන්න ආපු පිරිසක් එක්ක ඒක තමයි වැඩ කරනවා කියන කියන්නේ අවංකව මේ මේ පුහුණුවේ යෙදෙන පිරිසක් එක්ක තමයි අපිට මේ ගනුදෙනුව කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේක කරන්න අමාරුයි. ඉතින් මේ මේ මාන්නය කියන එක හටගන්න බලපාන හේතු ගොඩාක් තියෙනවා. සාමාන්‍යයෙන් ඒවට ධර්මයේ සඳහන් වෙන්නේ අතිමාන වස්තු කියලා. ඒ කියන්නේ අපිට මේ ජීවිතේ හොඳ දේවල් ලැබෙන්නේ පෙර පිනකටනේ. නැත්තම් ලැබෙන්නේ නැහනේ. එතකොට පෙර පිනට අපිට මේ ජීවිතයේ දේවල් ලැබෙනකොට සැප සම්පත් ලැබෙනකොට රූප සම්පත්තිය ලැබෙනකොට ධන ධාන්‍ය භව භෝග වස්තු සම්භාර ලැබෙනකොට උගත්කම ලැබෙනකොට එතකොට දැන් මේ ධර්මයට ආවහම එක එක ಗುಣ වැඩෙන්න වැඩෙන්න හැකියාවන් එන්න එන්න ඔන්න ඔය වගේ තැන්වලදී තමයි අපිට මාන්නය කියන එක හටගන්නේ. එතකොට මේ පින හින්දා දැන් පින හින්දානේ මේ හැම දෙයක්ම අපිට ලැබෙන්නේ. එතකොට කොහොමද අපිට මේ පින හින්දා මේ සැප වස්තු නිසා අපිට මේ මාන්නය කියන එක හටගන්නේ? ඒක හරි ලස්සන කලාවක් තියෙනවා එතන. අපිට සතුට කියන එක එන්නේ සැප හින්දානේ. ඒ කියන්නේ පිනේ විපාක විඳිනකොට තමයි අපිට සතුට කියන එක එන්නේ. ඒ සතුට කියන්නේ සැප වේදනාවක්. සතුට කියන්නේ සැප වේදනාවක් තමයි අපි භුක්ති විඳින්නේ. අන්න ඒ සැප වේදනාවට අපි ලෝභයි. ඒ සැප වේදනාවට අපි කෑදරයි. ඒ සැප වේදනාවට අපි කැමතියි. අන්න ඒ සැප වේදනාවට අපි කැමති නිසා අපේ මනසේ හටගන්න ලෝභයක් තියෙන නිසා අප වේදනාවට අපි කැමති. අපි ලෝභයි. ඒ ලෝභයට අපි හරි ප්‍රියයි. අන්නේ ප්‍රිය ගතිය නිසා තමයි මානය කියන එක හටගන්නේ. මම දන්නේ තේරුණාද නම් කියලා සැප වස්තු නිසා අපිට සතුටක් හටගන්නවා. සැප වේදනාවක් හටගන්නවා. ඒ සැප වේදනාවට අපිට ලෝභයක් එනවා. අන්නේ ලෝභයට අපි ප්‍රියයි. අපි ඒකට කැමතියි. ඒ ප්‍රිය ගතිය නිසා තමයි මාන්නය කියන එක මනසේ හටගන්නේ. අන්න ඒ නිසා තමයි අපිට මාන්නය අඳුන ගන්න අමාරු වෙන්නේ. මොකද අපිට පේන්නේ අර ප්‍රිය ගතියයි. මාන්නය එන්නේ ප්‍රිය ගතිය ඇස්සේ හැංගිලා. ප්‍රිය ගතිය තමයි ඉස්සරහට දාගෙන එන්නේ. ප්‍රිය ගතිය තමයි මාන්නයේ වෙස්මුණ වෙන්නේ. එතකොට ඒ ප්‍රිය ගතිය පිටිපස්සේ තමයි මාන්නය කියන සතා හැංගිලා ඉන්නේ. ඉතින් අපි මේ අපි රැවටෙනවා අපි මේ සැප මේ මේ මේ පින නිසා ලැබුණු සැප වස්තු නිසා මේ සතුටු වෙනවා කියලා තමයි අපිට හිතෙන්නේ. අපි සතුටක් භුක්ති විඳින්න කියලා හිතෙන හැබැයි යාට තේරෙන්නේ මේ ඇවිල්ලා තින්නේ මාන්නේ කියලා. අන්න ඒ නිසා අපි මේක මේකට රැවටෙන්නේ ඒ නිසායි අපිට මේ මාන්නය කියන එක හඳුන ගන්න අමාරු. මොකද එයා ඉස්සරහින් ඉන්නේ සතුට නැත්තම් ප්‍රීතිය දාගෙන. ඒකයි මේ පැවිදි අයටත් අධ්‍යාත්මික මග යන අයටත් ಗುಣ වැඩෙනකොට වැඩෙනකොට මාන්නය එන්නේ. හොයා ගන්න බැරි ඒකයි. මොකද ඉස්සරහින් තියෙන සතුට. අපි ඒකට රැවටෙනවා. ඒ ලනුව කනවා. ඉතින් ඒ නිසා ඒක දකින්න කොයිතරම් යටහත් පහත් ගතියක් තියෙන්න ඕනේද බලන්න. කොයිතරම් හැකියාවක් තියෙන්න ඕනේද බලන්න. ඒක ඒක දකින්න. එතකොට මෙතනදී සිද්ධ වෙන හානිය තමයි අපි අපිට ඔන්න ඔය කියන ප්‍රිය ගතිය. ඔය සතුට ඇති වෙන්න බලපාපු ඔය සැප වස්තු ටික. ඒ කියන්නේ ඔය පිනේ විපාක විදිහට අපිට ලැබෙන ටික නැති වුණු දවසට ඔන්න අපිට රිදෙන්න පටන් ගන්නවා. ඔන්න අපිට දරා ගන්න බැරි වෙනවා. ඔන්න අපි සසල වෙන්න පටන් ගන්නවා. ඇයි ඒ අර හැංගිලා හිටපු මානෙයට තමයි පාර වැදිලා තියෙන්නේ. ඒකයි ඒ දරා ගන්න අමාරු වෙන්නේ. මොකද තව දුරටත් ඒ මානෙයට පිම්බෙන්න සතුටක් ප්‍රියතාවයක් උපදින්න විදිහක් නැහැ. ඇයි ඒ ප්‍රියතාවය ප්‍රියතාවය පහළ වුණු ප්‍රියතාවය හටගන්න හේතුණු සැප වස්තු ටික විනාශ වෙලා. ඒක විනාශ වෙච්ච ගමන් ප්‍රියතාවය නෑ. දැන් මාන්නෙට හිට ගන්න බෑ. අන්න ඒ නිසා තමයි අපිට ඔක දරා ගන්න බැරි වෙන්නේ. ඉතින් මේක ඇත්තටම දකින්න හරි අමාරු දෙයක්. හරිම අමාරුයි දකින්න. ඉතින් අපි ඒ නිසා තේරුම් ගන්න ඕනේ අපි මේ භුක්ති විඳින ප්‍රිය වස්තු, ඒ කියන්නේ මේ සැප වස්තු, පිනේ විපාක විදිහට අපිට ලැබිලා තියෙන මේ සැප සම්පත් නිට්ටය නැති බව අපිට අමතක වෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ සැප ටික ලැබෙන්න අදාළ පිනේ ශක්තිය කොයිතරම් දුරටද තියෙන්නේ කියලාත් අපිට සිහි වෙන්නේ. අපි හිතනවා අපි පෝසත් නම් උදාහරණයක්. අපි පෝසත් නම් අපි හැමදාම මැරෙනකම්ම පෝසත් වෙයි කියලා තමයි මිනිස්සු හිතන් ඉන්නේ. කොහොමද එහෙම කියන්නේ? ඉතින් අපි පෝසත් වෙලා තියෙන්නේ පෙර කරපු පිනකට විපාකයක් විදිහට නම් අපි කොහොමද දන්නේ මේ පිනේ බලය කොයිතරම් දුරටද තියෙන්නේ කියලා? ඒක කවදා හරි ගෙවුනොත් හිඟන හිඟමනටම වැටෙනවා. එහෙම තමයි ඔය සමහර පෝසත් මිනිස්සු වැටෙන්නේ අන්ත අඩියට. අන්තිමට මානසික ලෙඩ වෙලා. ඇයි? මෙහෙම කර්මඵලයක් තියෙන්නේ කියලා විශ්වාස නැහැ බෞද්ධ වුණාට. ඉතින් අපි හිතන අපිට මේ ලැබිච්ච රූපය මරණකම්ම ලස්සනට තියාගන්න පුළුවන් වෙයි කියලා. ඒගොල්ලෝ දන්නේ නැහැ මේක පෙරපිනේ විපාකයක් විදිහට ලැබිලා තියෙන්නේ කියලා. ඉතින් දත කාගෙන රූපලාවන්‍යාගාරවලයි අත්තනයි මෙතනයි දුවනවා. බලන්න එතන තියෙන මානසික ආතතිය අසහනය බයයි. ඉතින් යාලා දන්නේ නැහැ මේ පිනේ විපාක නැති වෙච්ච දවසට මේ රූපේ ඉවරයි කියලා. ඕනම දෙයක් එහෙමයි. ධනය, බලය, උගත්කම. උගත්කම පවා නැති වෙන්න පුළුවන් සිහි විකල් වීමෙන්. ඉතින් ඒ නිසා මේවා අනිත්‍ය වෙන දවසක් එනවා කියන එක අපි තේරුම් ගත යුතුයි. ඕනම සැපයක්, ඕනම හැකියාවක්, ඕනම දෙයක්. පිනේ විපාක විදිහට ලැබෙන ඕනම දෙයක් අනිත්‍ය වෙනවා කියන එක දැනගෙන ඉන්න කෙනෙකුට මේ සසල වෙන ගතිය එන්නේ නැහැ. මොකද එයාට ඒ අනිත්‍ය වෙනවා කියලා දන්නවනම් එයාට ඒ තරම් ලොකු මානයක් එන්නේත් නැහැ. මොකද එයා දන්නවා මේවට මේ පිම්බිලා උඩ පැනලා වැඩක් නැහැ කියලා. ඉතින් මේ කියන ගතිය ඇති කරගන්න ඇත්තටම අර කලින් දේශනා දෙකේ කියපු මේ මාණය එහෙම නැත්නම් අනතිමානි මාණය අඩු බවත් එක යාළු වෙලා යන අනිත් ಗುಣ දෙකත් අවශ්‍යයි. සුවච මු르දු ගති දෙක අවශ්‍යයි. එතකොට තමයි ඒ දෙන්නගේ සපෝට් එකෙන් තමයි මේ අනතිමානී කියන ගුණයට හිට ගන්න පුළුවන්කම එන්නේ. හරියට වතුර වගේ. වතුර භාජනයේ හැඩය ගන්නවා. එතකොට වතුර භාජනයේ හැඩය ගන්නකොට ප්‍රශ්නයක් නැහැනේ. ඒ වගේ එන එන තැනට ඒ එන එන දේත් එක්ක එයා කටයුතු කරන්න දන්නවා. එතකොට මේ පිනේ විපාකයක් ලැබුණා කියලා එයා උඩපයින්නේ එයා දන්නවා මධ්‍යස්ථව කටයුතු කරන්න. ඉතින් මේකට ඇත්තටම සතිය තමයි අවශ්‍ය. සතිමත් මනසක් තමයි අවශ්‍ය වෙන්නේ. මොකද සතියෙන් කරන්නේ මේ පැමිණි වර්තමානය බාර ගන්න එක. පැමිණි වර්තමානය බාර ගන්න එක තමයි අපි සතිය කියන්නේ. يعني වර්තමානයට අවදි වෙනවා. එතකොට යා පැමිණි తত্ত্বය බාර ගන්නවා මිසක් නොපැමිණි එකක් ඉල්ල ඉල්ල අඬන්නේ නැහැ. සතියෙන් කරන්නේ ඒක. එතකොට යා අතීත අනාගත දේවල් සකස් කරන්න යන්නේ නැහැ. වෙච්ච දේ බාර ගන්නවා. ඉතින් මේ ආපු දේ ආපු හැටියට බාර ගන්න බැරි කෙනාට තමයි ඔක්කොම ප්ලෑන් ගහන්නේ සකස් කරන්නේ අන්තිමට හිරගේක ඉන්නා වගේ තමයි. අන්තිමට ආතති අසහන වලින් පිරිච්ච මනසක් විතරයි යාට ඉතුරු වෙන්නේ. ඇයි පැමිණි දේ පැමිණි විදිහට බාර ගන්න බෑ. අන්න යාට අනතිමානී ගතිය එනවා. වස්තුව නිසා පිනේ විපාක නිසා උඩ යන්නේ නැහැ. මාන්නේ නැහැ. හරි ලේසි එතකොට යාට මේ වැඩේ කරගෙන යන්න. එතකොට ඒ සිද්ධ වෙන ස්වභාවික සිදුවීමට ඒ විදිහට ගලන්න ඉඩ දෙනවා. ඒක තමයි අනතිමානී ගතිය කියලා කියන්නේ. එයා යන්නේ නැහැ ඒක වෙනස් කරන්න. එයා යන්නේ නැහැ ඒකට ආලවට්ටම් දාන්න, අඩු වැඩිකම් දාන්න. එන දේ එන හැටියට බාර ගන්නවා. ඒතකොට මානයක් එන්නේ නැහැ. ඒතකොට පිනේ විපාකයක් ආවොත් ඒකත් බාර ගන්නවා. පිනේ විපාකය ගෙවිලා ගිය දවසට ඒකත් බාර ගන්නවා. ප්‍රශ්නයක් නැහැ. එතකොට ඔබට තේරෙනවා ඇති සතිය තමයි මෙතෙන්ට වැදගත් වෙන්නේ කියලා. සතිමත් බව හරහා තමයි අපිට මේක කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ తত্ত্বය දැකගෙන මේ කටයුතු කරන කෙනා ඇත්තටම ලෝකෙට දෙන්නේ නිහඬ නිහඬ බණක්. එයා කියන්නේ යම් කිසි කෙනෙක් මෙහෙම දෙයක් වෙන්න පුළුවන් කියලා. ඔබට ඔබේ මනසින් හිතා ගන්න පුළුවන් වෙයි. පිනේ විපාක අසීමිතව තියෙන කෙනෙක් මේ අතාර්ථය දැනගෙන කටයුතු කරනකොට එයා ලෝකෙට නිහඬ බණක් දෙනවා. මෙහෙම ජීවත් වෙන්න කියලා නිහඬ බණක් දෙන්නේ. ඒ අමුතුවෙන් වචනෙන් කියන්න ඕනේ නැහැ. එතකොට අපි දැනුවත් කළා මේ කටයුත්තට මේ විපස්සනා ක්‍රමයෙන් මේ මාණය කියන එකත් එක්ක ගනුදෙනු කරන්න බලවත්ව අවශ්‍ය වෙන්නේ සතිය කියන එක කියලා. එතකොට කොහොමද මේක සතිය හරහා වෙන්නේ? දැන් අර කලින් කිව්වා වගේ වර්තමාණයට අවදි වෙන කෙනාට යම් මට්ටමකට මේක මානය කියන එක අයින් කරගෙන ගොඩාක්ම නෙමේ අනතිමානී ගතියක් ගන්න පුළුවන්. ඒතොර දැන් අපි මේ භාවනාවක් කරද්දී අපි හිතමු අපි හුස්මට සතිමත් වුණා කියලා. එතකොට අපි හුස්ම ඇතුල් වෙනකොට පිට වෙනකොට ආස්වාස ප්‍රස්වාස වශයෙන් හඳුනගෙන යනවා දැන් ඉස්සරහට. ඔහොම යනකොට යාට මේ ආස්වාස ප්‍රස්වාස දෙක වෙන් කරලා හඳුන ගන්න පුළුවන් වෙනවා. ආස්වාස ප්‍රස්වාස දෙකේ වෙනස්කම් එයාට දකින්න පුළුවන් වෙනවා. එතකොට එයා මේ විදිහට මේක දැකගෙන දැනගෙන යද්දී එයාට මේ හුස්ම සහ හුස්ම දකින හිත කියන දෙක වෙන් කරලා දකින්න පුළුවන් වෙනවා. හුස්මත් එයාට පේනවා හුස්ම අඳුන ගන්න හිතත් පේනවා. ඔකට තමයි නාම රූප වෙන් කරලා දැක ගන්නවා කියන්නේ. ඉතින් ඕක අපි දිගින් දිගටම දිගින් දිගටම පුහුණු වෙද්දි වෙන්නේ මොකද්ද මේ හුස්ම ටිකෙන් ටික සියුම් වෙන්න පටන් ගන්නවා. හුස්ම සියුම් වෙනවා කියන්නේ රූපාරම්මණය සියුම් වෙනවා කියලා කියන්නේ සංඥා සියුම් වෙනවා කියන එක. අපි ගත්තු සංඥා ටික ටික ටික ගෙවෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ තණ්හා මාන දිට්ඨිය ආදී ගොරෝසු කෙලෙස් ටික ටික තුනී වෙන්න පටන් ගන්නවා කියන එක. ඒක තමයි මේ අරමුණ තුනී වෙනවා කියලා කියන්නේ. එතකොට අරමුණ ගෙවෙනවා කියන්නේ අරමුණේ අරමුණේ ගෙවීම දකිනවා කියන්නේ අරමුණේ Nirodhe දකිනවා කියන්නේ අපි මේ කෙලෙස් වල ගෙවීම තමයි අපි මේ දකින්නේ සංඥාවල ගෙවීම තමයි අපි මේ දකින්නේ එතකොට මේ කෙලෙස් වල ගෙවීමක් අපි දකිනකොට ඉස්සරහට යනකොට එයාට වැටහෙන්න ගන්නවා තණ්හා මාන දිට්ටි වශයෙන් අල්ලන්න මොනවද තියෙන්නේ කියලා. අරමුණ ගෙවි ගෙවි යද්දී එය අපි අරමුණේ ගෙවීම දැක්කට පස්සේ ආයෙත් හට ගන්නවා ආයෙත් ගෙවෙනවා. මේක අතිශයින් වේගයෙන් අරමුණු ඇතිවෙවි නැතිවෙවි යන දෙයක් එයාට දකින්න පුළුවන්කම ලැබෙනවා. හුස්ම, සිතුවිලි හැම දෙයක්ම. ඒකට ඒකාග්‍ර මනසක් අවශ්‍යයි. ඒකයි අපි හුස්මක හිත බඳින්න කියලා කියන්නේ. එතකොට මෙයාට තේරෙන්න ගන්න අපි මොකකටද මේ මාන්නයක් ගන්න කියලා. මොකද මනස යන්නේ හිස් තැනකට, ශුන්්‍යතාවයකට. ගෙවෙන තැනකට ගන්න ගන්න අරමුණ ගෙවෙනවා. එහෙනම් ගෙවෙන දෙයකට අපි අහවල් දෙයකටද බැඳෙන්නේ මෙච්චර මාන්නේ. මොනවද අපි නතර කරගන්න හදාන්නේ තියා ගන්න හදන්නේ කියන තැනට මනස එනවා. හැබැයි මෙතනදී ලොකු ප්‍රශ්නයක් එනවා. මේ අරමුණ ගෙවෙන තැනට එනකොට ගොඩාක් අය කලබල වෙනවා. ගොඩක් අය හිතන්න ගන්නවා වැරදිලා කියලා. මොකද මේ මෙතනදි වෙන්නේ සංඥා ගෙවීමක්නේ. ඒතකොට සංඥා ගෙවෙනකොට අපි මේ දැන් ඉන්නකොට අත්දකින්න දේවල් නෙමෙයි එතෙන්දී අපිට දැනෙන්න ගන්නෙ. ශරීරයේ පවා වෙනස්කම් දැනෙනවා. මනසේ වෙනස්කම් දැනෙනවා. එතකොට ඉතින් චරුචරු ගන්නවා, කලබල කරනවා, කෑ ගන්නවා. ඇයි මෙහෙම වුනේ? මොකද්ද මේකට උනේ? ඇයි මෙහෙම වෙන්නේ? අර එහෙම වෙන්නේ. අදහගෙන යන්න බෑ. ඔබ හොඳට මතක තියාගන්න ඔබ ඔය දැනට ඉන්න සංඥා ගොඩේ ඉඳගෙන නෙමෙයි ඔබට නිවන හම්බ වෙන්නේ. එතකොට ඔය තියෙන සංඥා ටික ගෙවෙනවා. ගෙවෙනකොට තියෙන වෙන සංඥාවක්. එතකොට ඔය දැන් අපි අපිට මේ වැරදිලා තියෙන්නේ අපි නිවන හොයන්නේ මේ දැන් ඉන්න මට්ටමින්. එහෙම කොහොමද නිවනක් එන්නේ? දැනට තියෙන සංඥා ටිකෙන් අපි නිවන ඉල්ලනවා. එහෙම හම්බෙන්නේ නැහැ. නිවන කියන එක එහෙම මේ අර සර්ටිෆිකේට් එකක් වගේ ගන්න පුළුවන් එකක් නෙමෙයි. භුක්ති විඳින්න තියෙන දෙයක්. ඒ නිවන කියන එක භුක්ති විඳිනකොට දැන් අපිට ඔය තියෙන තණ්හා දිට්ටි මාන ටික නැහැ. දැන් අපිට තියෙන ඔය සංඥා ටික නැහැ. ඒතර තියෙන්නේ වෙනස් ටිකක්. එතකොට ඒ සංඥා අපි අත්දකිනකොට අපි අත්දකින්නේ දැන් ඔය තියෙන විදිහට මේ වෙනස් විදිහකට. ඒ නිසා ගොඩාක් අය මේ චුට්ටක් හුස්මත් එක්ක ඉද්දි කයට පොඩ්ඩක් හරි වෙනස් වුණොත් ඉතින් බයයි. ඇයි උනේ? ඇයි උනේ? මොකද්ද මේක වැරදිලාද? කය පොඩ්ඩක් අවුල් ගියොත් ඉතින් ඉන්න බෑ. ඒ කියන්නේ මම යාට පාරවදිනකොට ඉන්න බෑ. මේ කයේ මොකක් හරි වෙනසක් වෙච්ච ගමන් ඉතින් බයයි. නෑ මොනවා වුණත් ඔබට සතිය කියන එක තියෙනවා ඔබ හොඳට මතක තියාගන්න. ඔබට විශ්වාසයෙන් ඉස්සරහට යන්න නම් ඔබේ කයට මොනවා වුණත් භාවනා කරද්දී හිතට මොනවා වුණත් ඔබට විශ්වාසයි නම් ඔබ ඉන්නේ සිහියෙන් කියලා කවදාවත් පාර වැරදිලා නැහැ. ඔබට විශ්වාස නම් සිහියෙන් ඉන්න කියලා. ඒ කියන්නේ ඒ தත්ත්වය ඔබට දකින්න පුළුවන් නම් ඔබ සතිමත්ව ඉන්නේ ඔබේ සතිය විනාශ වෙලා නැහැ, සිහි විකල් වෙලා නැහැ කියලා ඔබට තේරෙනවා නම් පාර වැරදිලා නැහැ. මොනවා ආවම මොකද? සතිය තියනවා. සතිය කියන්නේ කුසල චෛතසිකයක්. සතිපට්ඨාන සූත්‍රයේ බේස් වෙලා තියෙන එක. සතිපට්ඨාන භාවනා ක්‍රමය. ඉතින් මට සතිය කියන එක තියෙනවා නම් මේ කයට මොනවා වුණත් මොකද නෑ අපි හිතන් ඉන්නේ නිවන කියන එක අනේ හරි ෂෝක් විදිහට පුළුන් ගොඩක් වගේ වෙලා තියෙන තැනක මේ කය මොකවත් දැනෙන්නේ නැති තැනක තමයි මේක එන්න ඕනි කියලා. එහෙම වෙන්නේ නෑ. මේක විශාල මෙහෙයුමක් සමා මේක හරහා යද්දී විශාල කලබගෑන් ටිකක් වෙනවා. එතකොට ඒවා හමුවේ මේ ගත්තු මඟ අතහරින්න නැතුව ඉස්සරහට යන්න කොයිතරම් ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේද කියලා බලන්න. අදාහ ගන්න ගතියක් තියෙන්න ඕනේ භාග්‍යතුන් වහන්සේ කෙරේ. ලේසි නෑ. ඉතින් ගොඩාක් අය ওই වගේ තැන්වලදී භාවනාව නතර කරලා නැගිටිනවා. අනේ මට පිස්සු වැදෙන්නේනවත් දන්නේ නැහැ. අමනුෂ දෝෂයක්ද දන්නේ නැහැ. පිරිත් නූලක් බඳින්න යන්න ඕනේ. මන්ත්‍රයක් ජප කරන්න යන්න ඕනේ. ඉතින් යනවා. ඉතින් මේ මේ මේ මොකද්ද කරන්නේ? මම යා පුපුරගෙන ඉද්දි එද්දි මම යා ගැලවෙන්න යද්දි නෑ නෑ මම යාට නැති වෙන්න දෙන්න බෑ කියලා ආයෙ ගිහිල්ලා ප්ලාස්ටර් ටිකක් ගාලා අනේ ෂෝක් එකට හදලා තියාගන්න ඕනේ. එච්චරටම අපි කයටයි ජීවිතයට ඇලිලා. හොඳට මතක තියාගන්න. ඔබට නිවන ඕනනම් කාය ජීවිත নিরপেক্ষකව ඉස්සරහට යන්න ඕනේ. ඔබට කයට තියෙන ආසාවයි ජීවිතයට තියෙන ආසාවයි අතහරින්න වෙනවා යම් යම් තැන්වලදී. ඒක අතහැරියොත් විතරයි ඔබට එතනින් එහාට යන්න පුළුවන්. අතහරින්න බැරි තාක්කල් ආපස්සට වැටෙනවා. ආයෙත් යනවා. ආයෙත් අතහැර ගන්න බැරුණොත් ආය ආපස්සට වැටෙනවා. ඉතින් මේක අතහරින්න පුළුවන් වෙන මොහොතක් එනවා. අන්න එතෙන්දී අතහැරියට පස්සේ මැරෙනවා නම් මැරුණාවේ ජීවත් වෙනවා නම් ජීවත් වුණාවේ කියලා ඉස්සරහට යන්න ධෛර්යයක් එනවා. අන්න එදාට එනකන් ඔබට සිද්ධ වෙනවා මේක අත නෑර ලක්ෂ කෝටි වාරයක් පුහුණු වෙන්න. ඒකයි අපි කියන්නේ මේක අවාරයට පොල් වැටෙනවා වගේ කරන්න පුළුවන් කරලා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. අත නෑර සතත අභ්‍යාසයෙන් යා යුතුයි. ඔබට කෙලවරක් දකින්න ඕන. එහෙම නැතුව මේක මේ දවස් විනාඩි 5ක් 10ක් වලට හරියන්නේ නැහැ. ඒකයි අපි එදිනෙදා ජීවිතේ සතිමත් වෙන්න කියන්නේ සක්මනේ පරයන්කේ සතිමත් වෙන්න කියන්නේ. ඒ වගේ වැඩක් කරන්න කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ කියන සංඥා ආදී ගෙවි ගෙවි ඉස්සරහට ගියාට පස්සේ ඔබ ළඟ දැනට තියෙන මේ දුෂ්ටිමාන සංඥා ගෙවි ගෙවි යනකොට ගත්තු කෙලස් ටික ගත්තු අරමුණ පවා වෙනස් වෙවි යනකොට විනාශ වෙවි යනකොට ඔබට දැනෙන්න ගන්නවා මොනවටද මේ මාන්නක්කාරකම් කියලා. ඒකයි මේ විපස්සනාවෙන් තමයි මේක කැඩෙන්නේ කියලා කියන්නේ හේතුව ඒකයි. තව ගැඹුරට යන්න තියෙනවා. අපි හුස්මත් එක මේ වැඩේ කරගෙන යද්දී. ඉතින් ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ කෙලවරක් දකින්න ඕනේ නම් අර වර්තමානයට අවදි වීම හරහා එන දේ එන හැටියට බාර ගැනීම හරහා මානය අඩු වෙනවා වගේම මේ විපස්සනාව හරහත් භාවනාව දියුණු කර ගැනීම හරහත් මානය අඩු වෙනවා. මොකද ගන්න ගන්න අරමුණ ෂණයකින් බිඳිලා යනවා වෙන අරමුණක් එනවා බිඳෙනවා. මේ මේ වේගය අපිට දකින්න පුළුවන් වෙනවා. සතිමත්ව ඉස්සරහට යද්දී. විශාල වෙනස්කම් වෙනවා. මේ මේ මේ ගත්තු අරමුණ මේ බලන් ඉද්දි විනාශ වෙනවා. නැති වෙනවා. අරමුණ ගෙවෙනවා විනාශ වෙනවා කියන්නේ ඒක ඔය හුස්ම එක්ක හුස්මට සතිමත් වෙනකොට හුස්ම නොදෙනී යන්නේ ඒකයි හුස්ම නොදැනී යන එක තමයි වෙන්නේ. හැබැයි අපිට හුස්ම නොදැනී යනකොට බය හිතෙනවා. එතකොට හිතාගන්න මේ බය එන්නේ ඇයි? මමත්වය නිසා. හුස්ම නැතිලා මැරෙයි කියලා. හුස්ම නොදැනී යන තමයි ඕනේ. ගත්තු අරමුණ නොදැනී යනවා. එතෙක් අපිට සතිය අකණ්ඩව පවත්වා ගන්න පුහුණුව තියෙන්න ඕනේ. ඊට පස්සේ නොදැනී ගියොත් හුස්ම හිතලා ගන්නෙ නෑ. ඒ නොදැනී ගිය තත්වයට අවදි වෙලා ඉන්න ඕනේ. මොකද්ද වෙන්නේ බලාගෙන. ඒකයි මම කලින් දේශනාවකුත් කිව්වේ භාවනාවක් තියෙන්නේ කරන්න දෙයක් නෙමෙයි. භාවනා කරන්න ගියොත් වරද්දගෙන තමා භාවනාව කියන්නේ කෙරෙන දෙයක් දිහා බලන් ඉන්න දෙයක්. බලන් ඉන්න තියෙන සිහියෙන් සතියෙන්. විශ්වාස නැහැ මිනිසුන්ට මේම කිව්වා මොකද බුද්ධාගම විසින් මිනිසුන්ගේ ඔළුව කුරුවල් කරලා තියෙන්නේ. ඔළුව කුරුවල් කරලා තියෙන්නේ මිනිසුන්ට මේ මතිමතාන්තර ටික අතහරින්න බෑ. ඉතින් විශ්වාසය හදාගත්තු කෙනෙකුට ඉස්සරහට යන්න පුළුවන් මේ කටයුත්ත කරගෙන පුහුණු වේදීගෙන. ඉතින් ඔන්නෝම දෙයක් තමයි මානෙය කියන එකේ තියෙන්නේ. ඉතින් මේ මානෙය 100%ක් ප්‍රහාණය වෙන්නේ අරිහත්ත්වයේදී නිසා අපිට තියෙන්න ඕනි යම්කිසි විදියක මානෙය පිළිගන්න තැන ඇතිවන මානෙය අඩු බව. අනතිමානී ගතිය කියන එක එන්නේ මානෙය තියනවා කියලා පිළිගන්න තැන විතරයි. ඒක අපිට බාර ගන්න බෑ. හදාගත්තු ස්ටේටස් ටිකට වදිනකොට ඉන්න අමාරුයි. මහ පොළවේ දන ගහලා වැඩේ කරන්න බෑ. කියන්නේ මේ වැඩේ කරන්න බිමට බහැලා වැඩේ කරන්න පුළුවන් වෙන්න ඕනේ. මම ඉතින් ඔකට දාන වචනේ තමයි දන ගහන්න ඕනේ. දන ගහන්න බැරි කෙනෙකුට මේක කරන්න බෑ. දන ගහන්න ඕනේ කාලඟද කියලා තම තමන්ටම හොයාගන්න පුළුවන් ඉස්සරහට යනකොට. ඉතින් ඕක තමයි අපිට කරණීයමෙත සූත්‍රයේ තියෙන ඊළඟ ගුණය 6 වෙනි ගුණය. මගේ මතක හැටියට අනතිමානී ගුණය. ඉතින් මේ සුවච මු르දු අනතිමානී ගුණ තුන එකට බැඳිලා තියෙන්නේ. මේ ගුණ තුනට තුන් දෙනාට එකට තමයි ගමන් කරන්නේ. එකිනෙකාට සපෝට් කරගෙන, එකිනෙකාට උදව් කරගෙන. ඉතින් මං හිතනවා ඔබට යම්කිසි වැටහීමක් එන්න ඇති මේ අනතිමානී ගතිය අපේ ගමනට කොයිතරම් සපෝට් කරනවද, උදව් කරනවද කියන එක ගැන උත්සාහ කරන්න. මාණය තියනවා කියලා බාර ගන්න එච්චරයි. එතනදීම පාර හරියි. අපි ට්‍රැක් එකට ඇවිල්ලා. ඒකට සිහිය ඕනේ, සතිය ඕනේ. ඒ නිසා හැම මොහොතකම අවදියෙන් ඉන්න හැම මොහොතකම උත්සාහ කරන සතිමත් වෙන්න ඔබ සිහියෙන් ඉන්නවා කියලා ඔබට තේරෙනවා නම් ඔබට පාර වැරදිලා නැහැ. තෙරුවන් සරණයි.